සතිපට්ඨාන සූත්‍රය වදාරන ඒ අවස්ථාවේදී ආනාපාන සති භාවනාව පිළිබඳ ඒ ආනාපාන සම්බය දේශනා කොට වදාරා ඒ ආනාපාන පබ්බයෙන් අරහත්වය කුණුගන්වායි ඒ පර්ණයේ දේශනා කරන්නේ මතක තබා ගත යුතු එක කරුණක් තමයි මේ සතිපට්ඨාන සූත්‍රයේ එන ඒ ඒ පර්යයන්දී ඒ කායගත සතියට කායගත සතිය කියලා තව එකක් වෙනවා. ආනාපාන ඉරියාපත පබ්බය සම්පජඤ්ඤ පබ්බය ওই විදිහට ඒ එනේ එක එකක් කිම් උන්වහන්සේ දක්වා වදාලා අරහත්ත්වයේ දක්වාම භාවනා කරනවා. රහත් වීම තෙක්ම භාවනා කරනවා. ඒ නිසා තමයි සතිපට්ඨාන සූත්‍රයේ පිළිබඳ විස්තරෙහිදී කියන්නේ එක්විසි තැනක අරහත්ත්වය කුළුගන්වා දේශනා කොට වදාළයි. 21 තැනක අරහත්ත්වය කුළුගන්වා කිවේ අරහත්ත්වය ලැබීමට භාවනා ක්‍රමය දක්වා වදාරා දේශනා කළයි. ඒ ඒ බව පේනවා ඒ එකිනෙකක් අවසන් කරන තැන එනවා ඉති අධ්‍යත්තං වා කායේ කායානුපස්සී විහරති බයිද්ධා වා කායේ කායානුපස්සී විහරති අජ්ජත් බයිද්ධාවා කායේ කායානුපස්සී විහරති සමුදය ධම්මානුපස්සී වා කායස්මින් විහරති වය ධම්මානුපස්සී වා කායස්මින් විහරති සමුදය වය ධම්මානුපස්සී වා කායස්මින් විහරති අත්ථි කායෝ තිවා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති යාවදේව ඥානමත්තාය පටිසතිමත්තාය අනිච්චිතෝච විහරති නච කිංචි ලෝකේ උපාදීයති මේ විදිහට ඒ නැචකින්චි ලෝකේ උපාදීයති කියන එකෙන් අදහස් කරන්නේ කුමක්ද? මේ ඡන්ද පංචක සංඛ්‍යාත ලෝකෙහි කිසිවක් කිසිවක්. ඒකට රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ පංචස්කන්ධය හෝ ඒ පංචස්කන්ධය අතුරෙන් කිසිවක් උපාදානයන්ගේ වශයෙන් අල්ලා ගැනීමක් නොකරයි උපාදානියෝ කිව්වේ කාම උපාදාන, ditthi උපාදාන, සීලබ්බත උපාදාන, අත්වාද උපාදාන කියන මේ උපාදාන. ඒ එහෙම වරදවා ගැනීමක්, අල්ලා ගැනීමක් නොකරයි. ඒ වගේම දක්වනවා එතකොට මේ උපාදානයන්ගේ වශයෙන් අල්ලා ගැනීමක් නොකරයි කියන විතර ditthi උපාදානය නම් සෝවාන් මාර්ගයෙන් නැතිව යනවා. ditthi උපාදානය සීලබ්බත උපාදානය, අත්වාද උපාදානය කියලා ඒ මිත්‍යා දෘෂ්ටිය නැත්නම් සක්කාය දෘෂ්ටිය අන්තර්ගත වෙන උපාදාන තුනක්. ඒ අතුලක් තමයි දික්ටි කියන ඒ වරදවා ගැනීම තමයි. දික්තිය. ඒ නැතුව යන්නේ සෝවාන් මාර්ගය. ඒ කාමෝපාදානයි කියන ඒ ලෝභය එහෙම සෝවාන් මාර්ගයෙන් පමණක් නැති කරන්නට පුළුවන් එකක් නෙවෙයි. එය අරහත් මාර්ග ඥානයෙන් නැති කරගන්න. ඒ වගේම අනිශ්චිතෝච විහරති කියා එයාව අනිශ්චිත විහරණේ කියන්නේ ඒ કૃષ્ණා දෘෂ්ටි කියන මේවායින් අල්ලා නොගෙන වාසය කරයි. ඉතින් ඒ අනුසාරයෙන් අපිට තේරුම් ගත හැකියි බුදුරජාණන් වහන්සේ මේ සතිපට්ඨාන සූත්‍රය වදාළේ ඒ එක එක පර්වයක අරහත්ත්වය ලැබීම තෙක් භාවනා ක්‍රමය දක්වා. දක්වමිනුයි ඒ දේශනාව කළේ. ඒ නිසායි එක්විස් තැනක අරහත්ත්වයේ පුළුගන්වා ඒ සතිපට්ඨාන සූත්‍ර ධර්මය බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා කියන මේ කාරණේ එන්නේ. එයින් අප තේරුම් ගන්නවා අර මුලින් කී ආනාපාන කර්මයේ අරහත්යේ එක් භාවනා ක්‍රමයේ දක්වා තිබෙනවා. ඉතින් අපි මේ අවස්ථාවේදී ඒදී ඉගෙන ගත්තා කෙනෙකු සමත භාවනා වශයෙන් වඩනවා නම් සමත ක්‍රමයේ දියුණු කරනවා නම් ඒ ආස්වාද ප්‍රස්වාසය ප්‍රඥප්තිය ආස්වාද ප්‍රස්වාස ප්‍රඥප්තියෙන් ලබා ගන්න ඒ නිමිත්ත පිළිදෙන. ප්‍රතිභාග නිමිත්ත. ඒ නිමිත්ත ලබාගෙන ඒ නිමිත්ත ලැබුණාට පසු නැවත නැවතත් ඒ නිමිත්තේ සිත පවත්වමින් චිත්ත සමාධිය දියුණු කොට කෙනෙකුට පුළුවන් ප්‍රථම ධ්‍යාන, ද්විතීය ධ්‍යාන, තෘතීය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන කියන ඒ ධ්‍යාන හතරම උපදවා ගන්න. එහෙම උපදවාගෙන ඊළඟට ප්‍රථම ධානයේ උපදවාගෙන ඊට පසුව විදර්ශනා කරන්නටත් පුළුවන්. ဒုတိ ය ධානයේ උපදවාගෙන විදර්ශනා කරන්නටත් පුළුවන්. ඔය විදිහට ඒ එකිනෙක ධානයකට ධානයක් උපදවාගෙන ඒ ධානයේ වූ අංගයන් විදර්ශනාවට නම්වා විදර්ශනා භාවනාව කරගෙන යන්නට පුළුවන්. එහෙම නැත්නම් ඒ ආනාපාන සති සමාධි වශයෙන් උපදවාගත්. ඒ ධ්‍යානයට අරමුණ වූ ආස්වාස ප්‍රස්වාසයන්ම වායෝ ධාතු වශයෙන් අරමුණු කොට ඒ අනුසාරයෙන්ද විදර්ශනාව ගෙන යන්නට පුළුවන්. විදර්ශනාව වශයෙන් වඩන්නට පුළුවන්. කොහොම හරි මේ සූත්‍රයේ අවසාන කොටසේ, මේ පර්ණෙහි අවසාන කොටසේ දැක්වෙන්නේ සුදු විදර්ශනාවමයි. ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහරති බයිද්ධා වා කායේ කායානුපස්සී විහරති අජ්ජත්ත බයිද්ධා වා කායේ කායානුපස්සී විහරති සමුදේ ධම්මානුපස්සී වා කායස්මින් විහරති වාය ධම්මානුපස්සී වා කායස්මින් විහරති සමුදේ වාය ධම්මානුපස්සී වා කායස්මින් විහරති අත්ථිකායෝති වා පනස සතිපච්චපච්චිතා හෝති යාව දේව ඥානමත්තාය පටිසතිමත්තාය අනිත්‍යෝච විහරති ඔය ආදී ඒ ඒ කොටසෙන් එහෙම පිටින්ම දක්වා තිබෙන විදර්ශනාව. ඒ ඒ පරිදි කියනවා සමත විදර්ශනා කියන දෙකම. ඒකයි තේරුම් ගත යුතු. දැන් ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළේ ඉරියාපත පබ්බය කියන ක්‍රියාපතයන් පිළිබඳ වූ භාවනා කරනවා. තුනච පරං වික්කවේ වූ ගච්ඡන්තෝවා ගච්ඡාමීති පජානා. හිතෝවා හිතෝමීති පජානා. නිසින්නෝවා නිසින්නෝම්හිති පජානාති සයානෝවා සයානෝම්හිති පජානාති යථා යථාවා පනස්ස කායෝ පනිවිතෝ හෝති තථා තථානං පජානාති මෙලෙසයි වහන්සේ වදාළේ ඒ ව්‍යාපත සබ්බය තුනක පරම් භික්කවේ යනුවෙන් බුදුරජාණන් වහන්සේ තවද භාවනා ක්‍රමයක් ප්‍රකාශ කරනවා මහණෙනි තවද භාවනා ක්‍රමයක් කියවි කියන එකයි එයින් අදහස් කරන්නේ. ඉතින් මේ භාවනා ක්‍රමෙහිදී මේ භාවනා කරන යෝගාවචරය භික්ෂුව එහෙම නැත්නම් යෝගාවචරය සමාගයේ භාවනාව සඳහා යොදාගන්නේ කුමක්ද? ඉරියව් සතර. ඉරියව් සතරයි මේ භාවනාවට යොදාගන්න. කියන්නේ භාවනා අරමුණ හැටියටම ගන්න. ඉරියව් සතර. එහෙම නැතුව භාවනා කිරීමට තිබෙන ඉරියව්ව ගැන නෙවෙයි මේ කියන්නේ. මේ ඉරියව් සතරම භාවනාවේම අරමුණු කරගන්න. ඒ දක්වන්නේ ගච්ඡන්තෝ වා ගච්ඡාමිති පජානාති. ගච්ඡන්තෝ කියන්නේ යම්නේ කියන්නේ. අනි යම් තැනක් තෙකු දක්වන්නේ. යම්නේ හෝ ගච්ඡන්තෝ වා ගච්ඡාමි इति පජානාති යන්නේමයි දැනගනී තිතෝහා තිතෝම් හීති පජානාති සිතින්නේ හෝ සිතින්නේ නැයි දැනගනී නිසින්නෝවා නිසින්නෝම් හීති පජානාති හිමින්නේ හෝ හිමින්නේ නැයි දැනගනී සයානුවා සයානුම් හීති පජානාති කය මේ කරන්නේ ඇලවි සිටින්නේ ඒ ඇලවි සිටිනවා කය මේ කරනවා කියලා දැනගන්න. ඉතින් මෙහෙම කියන විට දැන් අප හැමදෙනම යම් එක ඉරියව්වකයි සිටින්නේ. අප ඉඳ ගැනීම කියන මේ ඉනි ඉරියව්වෙන් ඉන්න අවස්ථාවක් නේ. අපි ඉඳගෙන සිටින බව අප දන්නවා. ඒ දැනීම අපේක්ෂා කොට නොවේ විසින් නොවා විසින් නො වීති පජානාති කියන මේ බුදු වදනින් වහන්සේ ප්‍රකාශ කළා. එහෙනම් කුමක්ද? මේ විදිහේ දැනීමක් නම් කාටත් තිබෙනවා. යමෙක් කෙනා යම බව දන්නවා. ඉන්දිනෙක් කෙනා ඉන්දින බව දන්නවා. සිටිනෙක් කෙනා සිටගෙන ඉන්න බව දන්නවා. කයනේ ඇලවි සිටින එක්කෙනා ඒ බව දන්නවා. ඒ දැනීම මිනිසුන්ට පමණක් නෙවෙයි ත්‍රිසංගත සතුන්ට වුවත් තිබෙන්නට පුළුවන්. ඒ යම් යම් ඉරියව්වක සිටිනකොට එහෙමයි Taman ඉන්නේ කියලා. එබන්දක් අපේක්ෂා කොට වදාන්න ලබ්ධක් නොවේ මේ ගච්ඡන්තෝවා ගච්ඡාමිති පජානාති ඒ ඉතාම වැදගත්. මේ අපේ ඒ විස්තරයේට අදාළ වෙන වචනේ තමයි ප්‍රජානාති. ප්‍රජානාති කියන වචනය සර්වාකාරයෙන් නැත්තම් ප්‍රකාරයෙන් ඇති සැටියෙන් දැනගනී කියන අදහස දෙන්න. ප්‍රජානාති මා ඊට කලින් කතාවලදී මේ පින්නතුන්ට කියා ඇති ඥානාති කියන ක්‍රියාවක් තිබෙනවා. ඥාන කියන ඒ ක්‍රියා මූලය එයින් ඥානාති කියා දැක්කේ. ඥානාති කියන්නේ ධනී කියන එක. විඥානාති කියා වචනයක් තියෙනවා. ඒ විඥානාති කියන්නේ දැන ගැනීමක්. ඒ සිතින් ගැනීම. ප්‍රඥානාති කියන එකෙන් නුවණින් දැන ගැනීමයි සක්කාය. තව වචනයක් කියනවා සංජානාති කියලා. ඒ දැනීම සංඥාවෙන් කරන දැනීම. ඒකයි හැඟීම කියන්නේ. ඒක සංජානාති, විජානාති, ප්‍රජානාති කියලා. ඒ උපසර්ග යොදන පද තුනක් තිබෙනවා. ජානාති කියන මේ පදේ. මෙහි එන්නේ ප්‍රජානාති. ඒ ප්‍රජානාති කියන වචනයෙන් ඒ ක්‍රියා පදයෙන් අදහස් කරන්නේ ඇති සැටියෙන් දැනගනී කියන ප්‍රකාරයෙන් දැනගනී පජාම දැන් මේ පිළිබඳව අප සලකා බැලිය යුතු මේ අවස්ථාවේදී ගච්ඡන්තෝ වා ගච්ඡාමිති පජානාති කියන එකෙන් බුදුරජාණන් වහන්සේ කුමක්ද වදාරන්නේ ඉතින් අප දන්නවා මේ මේ සූත්‍රයේ වදාරන්නේ කායන් පක්ෂනාව ඇතුළත් කොට මේ කොටස වදාරා මේ සූත්‍රෙහි මේ කොටස කියන්නේ කායන් පක්ෂනාව. එතන ගච්ඡන්තෝවා ගච්ඡාමිති පජානාති කියන මේ පදෙහි නැත්නම් මේ වචන ටිකෙහි පාඨෙහි ගච්ඡන්තෝ කියන මේ නදහස් කරන්නේ යම ශරීරය. එතකොට යාමයි කියන එක ශරීරය පිළිබඳ වූවා. ශරීරය අප ශරීරයයි කියනවා. ඒ ශරීරය පිළිබඳ වූ ක්‍රියා සමූහයක් තමයි මේ යාම කියන එකෙන් ගැටෙන්නේ. නමුත් ඒ ශරීරයේ පිළිබඳ වූ යාම් වශයෙන් පවත්නා ඒ ක්‍රියාව ශරීරයේ ඇසුරු කොට පවත්නා සිතයි කියන මේ ධර්මයෙන් තොරව සිදු කළ හැක්කක් නොවේ. සිත නැතිව කරන්නට පුළුවන් වැඩක් නොවේ. දැන් සිත නැතිවත් ඒ යාම කරන්නට හැකිනම් යාමේ සිතක් නැතිව කෙනෙකුට ඕනෑ වේලාවක ඒ ක්‍රියාව සිදු කළ හැකි බවක් තිබෙන්නට ඕනේ. අප දන්නවා නිින්දේදී අප යන්නේ නැහැ. මොකද අපිට යාම් ක්‍රියාවක් නැත්නම් යාමේ සිතක් නූපදින බැරි. ඒ වගේම මේ කය ඇසුරු කොට පවත්නා වූ සිත මේ ශරීරයෙන් එහෙම පිටින්ම අස්වන අවස්ථාවක් තිබෙනවා. ඒ අවස්ථාවටපත් වූ ශරීරයද එහෙම යන්නේ නැහැ. ඒ යාම් ක්‍රියාවක් පවත්වන්නට බැහැ. එහෙනම් යන්නට හැකිවන්නේ මේ ශරීරය ඇතුළු කොට සිතකුත් පිරෙන නිසා. එතකොට යාම් ක්‍රියාවේ කියන එක ශරීරය පිළිබඳ වූවක්. වුවත් සිත නැතිව ඒ යාම කරන්නට බෑ. ඒ නිසා මේ ගච්ඡන්තෝවා ගච්ඡාමිති පජානාති කියන මෙයින් බුදුරජාණන් වහන්සේ උගන්වන්නේ මේ යාම් ක්‍රියාව නිසා නැත්නම් යාම් ක්‍රියාවෙහි මුලාව සිටින තැනත්තන්ගේ ඒ මුලාව දුරු කොට මේ යාමේ කියන්නේ කවරක්දයි කියන බව නුවණින් වටහා ගැනීම අවබෝධ කර ගැනීම සඳහා යහන්සේ දක්වන මාර්ගය නැත්නම් යන කෙනෙකු පිළිබඳව යන කෙනෙකුගෙන් අප ඇසුවොත් ඔබ මොනවද කරන්නේ කියලා. ඔව් කියන්නේ මම යනවායි. මම යනවා. අන්න ඒ මම කියන කෙනෙකුගේ යාමක් ගැනයි ඔහු කතා කරන්නේ. දැන් එවිට අපන්නට වෙනවා ප්‍රශ්නයක් වශයෙන් යන්නේ කවුද කියලා නොදන්නා කෙනෙක් ධර්මයට අනුව කියන්නට නොදන්නා කෙනෙක් ධර්මානුකූලව නොසිතූ කෙනෙක් නම් ඒකාන්තයෙන්ම කියන්නේ මම යනවායි. ඒකට ඒ ගමන කාගේද කියලා අරුවොත් ඒක මගේ ගමනයි. නමුත් විදර්ශකයෙකුගෙන් ඇසුවොත් යන්නේ කවුද කියලා යන කෙනෙක් නැtei කියලා ඉතින්. කාගේ ගමනක්ද කියලා ඇහුවොත් කාගේවත් ගමනක් නොවේ කියලා ඉච්ඡා. ඒ මොකද? විදර්ශකයා ඒ යාම් ක්‍රියාව සිදුවන ආකාරය නුවණින් වටහා ගන්නා කෙනෙක් නැත්නම් ගත් කෙනෙක්. ඒ නිසා නුවණින් මේ කාරණය වටහා ගැනීම සඳහාමයි ගච්ඡන්තෝවා ගච්ඡාමිති පජානා. මෙතන දක්වන්නේ නුවණ උපදවා ගැනීම සඳහා ඇති කරගත යුතුයි. තවත් නුවණක් තිබෙන. ඒ කියන්නේ ගච්ඡන්තෝවා ගච්ඡාමීති පජානාති කියන මෙයින් උගන්වන්නේ යන්නේ යන්නේ නැයි දැනගනී කියන. යන තැනත්තා යන බව දැනගනී කියන. සාමාන්‍යයෙන් ඒකයි අදහස. නමුත් මේ බලාපොරොත්තු වන්නේ මේ යාම් සිදුවන ආකාරය සම්පූර්ණයෙන් වෙන්කොට දැන ගැනීම. ඒකයි මෙතන මේ භාවනාවක් තිබෙනවා කියන්නේ. යාම සිදුවන්නට යන යාම ඒ ගමන ක්‍රියාව සිදු කරගීම සඳහා අවශ්‍ය සිතක් ඕන. කෙනෙකුට ඒ උවමනාව තිබෙන්නට ඕන යන්නට උවමනාව. ඒ යන්නට උවමනාව ඇති වූ කල්හි කෙනෙකු යන්නේ. ඒකට ඒ උවමනාව ඇති වූ කල්හි යාම් ක්‍රියාව සිදුවීමට අවශ්‍ය වන පරිදි ශරීරය ක්‍රියා කරනවා. එතකොට ශරීරය ක්‍රියා කරනවායි කියන වචනේදී අපට හැඟෙන්නේ මේ කලින් තිබුණු සිරුර ශරීරයේම මේ යාමේ අදහස ඇති වූ අවස්ථාවේදී යාමට වමනා කරන විදිහට සකස් වෙනවායි. නමුත් ඒක නෙවෙයි ඇත්ත වශයෙන් සිදුවන්නේ. සිදුවන දේ නම් ඒ යාම් ක්‍රියාව සිදු කිරීමට යෝග්‍ය වන පරිදි රූපය පහළ වීම. ඒ රූප පහළවනුයේ සිත නිසා. යාමේ සිත නිසා පහළවන රූප. ඒ රූප දක්වා කියන්නේ කොහොමද? සිත නිසා හටගන්නා චිත්ත කිරිය වායෝ ධාතුව කියන මේන් ශරීරය ඉදිරියට තල්ලු කර හැරීමක් කියයි. චිත්ත කිරිය වායෝ ධාතු. යාමේ සිත හටගත් කල්හි එයින් උපදවන රූප කිරේ. ඒ සිතින් උපදවන රූප. ඒ රූප වලින් එක රූපයක් තමයි වායෝ ධාතු. තවත් රූප තිබෙනවා. ඒ එකක් තමයි විඤ්ඤාති රූපේ කියන්නේ. කාය විඤ්ඤාති රූපේ. ඒ කාය විඤ්ඤාති රූපය නිසා ශරීරයෙහි නැමෙන තැන් නැමෙන එක, දිගහැරෙන තැන් දිගහැරෙන එක ඔයාදී ඒ දිගහැරීම් නැරීම් ආදී ක්‍රියා සිදු කිරීමට යෝග්‍ය වන පරිදි ඒ රූප යම් යොමු කරනවා. ඒ ඒ දෙසට නැත්නම් ඒ ආකාරයට. ඒක විඤ්ඤාතියටයි කියන්නේ. වායෝ ධාතුවෙන් කරන්නේ ඉදිරියට යැවීමයි. ඒකේ තිබෙනවා නොයි ඉදිරියට යැවීම පමණක් නෙවෙයි තව තිබෙනවා වායු ධාතුවට අයත් කෘත්‍ය. මෙන්න මේ විදිහට සිත නිසා හටගන්නා රූපයන්ගෙන් කෙරෙන ක්‍රියා මාත්‍රයක් යන්නේ කියන එක යාම කියන එක විදර්ශනා කරන තැනත්තා තමා ඒ භාවනාමය නුවණින් දැනගන්න. ඒ දැන ගැනීමයි මෙතන අපේක්ෂා කරන්නේ ගච්ඡන්තෝ වා ගච්ඡාමි පජානාති. ඉතින් එක ධර්මෙහි ඉන පරිදි විදර්ශනා කරන පින්නතුනි කරපු පින්නතුන් නම් ධම්ම ඇති ඒ සක්මන් භාවනාවයි කියලා එකක්ම තිබෙනවා. සක්මන් කිරීම මුල් කරගෙන ආරමුණු කරගෙන ඒ භාවනාව පවත්වන්න. ඒ එහෙම පින්නතුනට මේ කාරණය බොහොම පැහැදිලියි. ඒ නිසා තමයි ඒ සක්මන් භාවනාව මුලින්ම පටන් ගන්නා විට ඒ සම්පූර්ණයෙන්ම මේ කායික ක්‍රියා වෙන් කරගෙන එය බැලීම නොකොට පළමුවෙන්ම වම දකුණ කියලාත් පටන් ගන්න. ඒ ඉදිරියට තබන අඩිය පියවර වම් කකුල නම් ඉදිරියට යවන්නේ බබෙයි කියන්නේ. ඒ මොකද සිත එකඟ කර ගැනීම සඳහා. නමුත් කල්යාමකදී ඒ Taman ඒ සිදු කරන ක්‍රියාව යාම් ක්‍රියාව සිදුවෙන හැටි නුවණට ගැටෙන පරිදිම ඒ ක්‍රියාවන්හි සිත පිහිටුවාගෙන ඒ ගමන ක්‍රියාව සිදු කරනවා. වෙන අතකට සිත නොයවා මේ ක්‍රියාවෙහිම හරියට ආනාපානෙහි සිත පවත්වනවා වගේ මේ මේ ක්‍රියාවන්හි සිත පවත්වන. පවත්වන විට යාම් ක්‍රියාව සඳහා වූ සිතක් ඇති වෙන බවත් ඒ සිතට අනුකූලව නැත්නම් සිත නිසා හට ගන්නා රූප ඒ යාම් ක්‍රියාව පැවැත්වීම වශයෙන් හට ගන්නා බවත් ඒ විදර්ශකයාට වැටෙනවා නැත්නම් අවබෝධ වෙනවා එහෙම නැත්නම් තේරෙනවා. ඉතින් ඒකට අටුවාවේ විස්තර කර තිබෙනවා එක පා උදාහරණයක් නැත්නම් එක පයක් ඉදිරියට කැඩීම සම්බන්ධව ඒ කොටස් කරලා පයක් ඉදිරියට තබා තමයි කෙනෙකු එක පියවරක් තබනවා ඊළඟට තව පියවරක් ඉදිරියට තබනවා උමයි යාම් ක්‍රියාව සිදු කරන්නේ. ඒ යාම් ක්‍රියාව සිදු කිරීම වශයෙන් කෙනෙකු පය ඔසවන්නට එක පයක් ඔසවන්න. ඒ එසවීමේ කියන එකද වායෝ ධාතුවේ ක්‍රියාව. නැත්තම් ඒ කුදු වායෝ ධාතුවම පවණක් නෙවෙයි වායෝ ධාත්වාධික රූප කලාප එතෙන්දී හටගන්නේ. අපි වායෝ ධාතුව ගැන ගත්තොත් සලකා ගත්තොත් ඒ වායෝ ධාතුවේ තිබෙන ලක්ෂණයක් තමයි එයින් ප්‍රකට වන්නේ. වායෝ ධාතුවේ තිබෙන ලක්ෂණය තමයි විත්ථම්බණය කියන්නේ. විත්ථම්බණය කියන්නේ තින්දීම. තින්දීම. පැතිරීම. එතකොට මේ තින්දීමක් වශයෙන් අප දන්නවා බඩේ පිළිබඳව සලකන විට තින්දීමක් කියලා කියන්නේ ඒ වායෝ ධාතුවේ තිබෙන විත්ථම්බණය. ඒ විදිහේම වායෝ ධාතුවේ විත්ම්බණයක් තමයි මේ උද්ධරණ අවස්ථාවේදී තිබෙන්නේ. පාය ඔසවන අවස්ථාවේ. උද්ධාර. ඒ පාය සෙලවෙනවයි කියා සෙලවීමක් හැඟෙනවා නම් මේ සෙලවීම තමයි වායෝ ධාතුව පිළිබඳව තිබෙන කෘත්‍ය රසය. කෘත්‍ය කියන්නේ ලක්ෂණ රස පච්චුපත්තාන පදත්තාන කියලා කරුණු හතරක් දක්වනවා ඒ පරමාර්ථ ධර්ම පිළිබඳව. ඒ වායෝ ධාතුව පිළිබඳ වූ ලක්ෂණය තමයි විත්තම්බන ලක්ෂණා වායෝ ධාතු. තින්දෙන ස්වභාවය. ඒ වායෝ ධාතු. විත්තම්බන. ඊළඟට සමුදීරණ කෘත්‍යය කියලා කියනවා. සමුදීරණය කියන්නේ සැලෙන බව. සැලෙන යම් චලනයක් වේනම් ඒ චලනය වායෝ ධාතු ක්‍රියාව. වායෝ ධාතුවේ කෘත්‍යය තමයි. වායෝ ධාතුවේ ක්‍රියාව සැලෙන. ඒතර විත්තංගන විත්තංගන ලක්ෂණය දැක්වෙනවා මේ ඉසවීදීදී. ඒ පය පිළිබඳව සැලෙන බවක් වේනම් ඒ තමයි හිතිවෙන සමුදීරණ වායෝ ධාතුවේ සමුදීරණ ඉදිරියට තල්ලු වීම කියන එක තල්ලු වීම ඒ වායෝ ධාතුව ගැටෙන ආකාරය වායෝ ධාතුව කෙනෙකුගේ නුවණට වැටෙන ආකාරය තමයි ඒකට කියන්නේ පච්චපට්ඨානය කියලා. පච්චපට්ඨානය තමයි අභිනීහාර පච්චපට්ඨාන. අභිනීහාරය කියන්නේ ඉදිරියට යෑම ඉදිරියට තල්ලු වීම ඒ අභිනීහා ප්‍රතිපත්තා එතකොට මේ මේ තුනම වායෝ ධාතුව පිළිබඳ වූ ලක්ෂණය කෘත්‍යය හා වැටෙන ආකාරය ප්‍රතිපත්තාණය කියන මේ තුනම මේ භාවනාවේ භාවනාවේදී ප්‍රකට වෙනවා භාවනා කරන තැනත්තා එහෙම ප්‍රකට වීම නිසා කලින් සිතාගෙන සිටියත් යම් මේ මමයි කියලා දැන් මේ මමයි කියන මේ ප්‍රඥප්තිය අතුරු දහම්දී ඒ වායෝ ධාතු ක්‍රියා මාත්‍රයේ පමණක් Tamanට ප්‍රකට වෙනවා ප්‍රත්‍යක්ෂ වෙනවා ඒ නිසා එහෙම ප්‍රකට වූ කෙනෙකුගෙන ඇසුවොත් යන්නේ කවුද කියලා කවුරුවත් යන්නේ නැහැ කියලයි ලැබිය යුතු උත්තරේ. මොකද කවුරුවත් යනවා නම් ඒ යන්නේ කෙනෙක් මම නැත්තම් ඔබ කියලා එහෙම වෙන් කරන්නට පුළුවන් වෙන්නේ. එහෙම කෙනෙකු නැහැ. එහෙනම් කොහොමද මේ ගමන වන්නේ? යම් ක්‍රියාව පැවැත්වීමට නැත්තම් යාම සඳහා අවශ්‍ය යෑනේ සිතක් හටගත් කල්හි ඒ සිත නිසා උපදනා රූප සමූහයක්ගේ ක්‍රියා මාත්‍රේකුයි මේ වන්නේ. ඒ නිසා ඒ සිත මම නොවේ. ඒ රූපද මම නොවේ. ඒ නිසා මම යනවායි කියන්නට බෑ. කාගේ ගමනක්ද කියලා ඇහුවොත් මම නැත්නම් මගේ කියලා කියන්නටත් විදිහක් නෑ. මගේ ගමනයි. මේ යන හැටි යන ආකාරය නම් වැටෙනවා. යාමයි කියන දේ ක්‍රියාව පවත්න්නේ කොහොමද කියන එක නම් පෙනෙනවා. ඒ හටගන්නා සිතත් ඒ සිත නිසා හටගන්නා ක්‍රියාව නැත්නම් රූප කියන මේවා නිසා වන්නක් බවද දැක්කේ. ඉතින් මුලදී කෙනෙකුට ඒ සියල්ලම වෙන් කරගන්නට බෑ. දැන් පය ඉදිරියට තබනවා. එහෙම වෙන් කර එහෙම දැක් කලකා ගන්නට පුළුවන්. නමුත් කල්යෑමකදී මේ එක පියවරක් පාසා එක පියවරක් පාසා සිදුවන ඒ ක්‍රියා වෙන් වෙන් කොටස දැක ගන්නට පුළුවන්. ඒ තියෙනවා උද්ධාරණ, අතිහරණ, වීතිහරණ, වසජ්ජන, සම්නිරුම්බන ඔය විදිහට බෙදලා තියෙනවා. උද්ධාරණය කියන්නේ එසවීම. <clears throat> වීතිහරණ ඒ ඒකේ හැපෙන්නේ නැතුව පිහිටිපයේ දහප්පන්නේ නැතුව ඉදිරියට යවනවා. බොස්සක් ගැන කියන්නේ පහත් කරන එක. පය පහකට හෙළන එක. බොස්සක්. ඒ සංවිරුම්භණය කියලා කියනවා ඒක තද කරන එක. ඔය විදිහට තව තියෙනවා ඒක බෙහෙද. එහෙම ඒ එකිනෙක අවස්ථාවක්ද වෙන්කොට දකින්නට පුළුවන් වෙනවා. ඒ භාවනාව දියුණු වෙන දියුණු වෙගෙන ගිය කල. ඒකෝට මේ හැමකෙකින් පැවැත්මේ යම් රූපද ඒ රූප කිසිවක් පය ඉදිරියට යන විට නෑ. ඒ පය එකවීම වශයෙන් හටගත් රූප හටගත්තේ පා එකවීම සඳහා වූ සිත් ඉදීම නිසා. ඒ සිත් වලින් උපදවපු ඒ රූප එසවීමත් එක්කම අවසන් වෙනවා. ඒවා ඒ ඊට එහා යන්නේම නැහැ. ඒ රූප ටික අවසන් ඉවර වෙනවා. ඊළඟට ඉදිරියට යෑමේදී හත ගන්නා රූප ඒ ඒ ඒ අවස්ථාවලදීම ඇතිව නැතිව යනවා මිසක ඊට එහා තවත් අවස්ථාවකට යන්නේ නැහැ. අන්න එහෙම දෙන් වෙලා තේරෙනවා. ඒකෙන් තේරෙන්නේ ඒ ඒ ඒ ක්‍රියාවන් සිදු කිරීම වශයෙන් හට ගන්නා වූ රූප ඒ ඒ අවස්ථාවේදීම නැතිව යනවා මිසක ඊ ළඟ අවස්ථාවට පැමිණෙන්නේ නැති. එතකොට කෙනෙකු සලකතොත් එසවීම වශයෙන් හටගත් රූප මම නම් ඒ රූප ටික අවසන් වෙනවා. එතකොට මම නැහැ. ඉදිරියට යන මේ ඉරියව් සතර ඉරියව්ව ඒ මමයි කියන ග්‍රහණය ගැනීමට අදාළ එකක් මම හිටගෙන ඉන්නවා මම ඉඳගෙන ඉන්නවා මම ගමන් කරනවා මම නිදෙනවා කියලා මම මම මම කියන මේ ග්‍රහණයට මේ මේ ඉරියාපතට සම්බන්ධයි. ඉරියාපත ඒ නිසා ඒ ඉරියව් සතර පැවැත්වීමේදී ඉරියව් වශයෙන් පවත්නේද රූප විසක වෙන මොනවත් නෙවේ. එතකොට ඉඳිනවා කියන්නේ කුමක්ද කියලා බලන්න. ඉඳිනවා කියන්නේ. ඉඳිනවා කියන්නේ මේ චිත්ත කිරිය වායෝ දහත් ඉඳීම පිළිබඳ වූ සිතක් හටගත් කල්හි ඒ සිත නිසා උපදනා වූ රූප වලින් චිත්ත කිරිය වායෝ ධාතු ඒ ධාතුව සහිත වූ ඒ රූප වලින් ශරීරයේ ඌර්ධව කොටස කෙලින් සිටිනසේ යම් කිසි තැනක හිඳුවීම කරනවා. ඒක තමයි ඉඳිනවයි කියන්නේ. සිටිනවයි කියන්නේ ඒ සිටීම පිළිබඳ වූ සිතක් ඇති වුණාම සිට ගන්නට ඕනේ කියන එකම සිතක් ඇති වුණාම ඒ සිත නිසා හටගන්නා චිත්තක්‍රීය වායෝ ධාතු ඒ අධික රූප කලාපයන්ගේ ශරීරය එහෙම පිටින්ම තුන් ශරීරයේම ඒ චිත්තක්‍රීය වායෝ ධාතුන් පැතිර ශරීරය ඍතක් වගේ දිගු කොට සිටවනවා ඒ විදිහටම තමා අර ඇල කරවන එක, තයනය කරවන එක. සක්මන් කරවන එක අප කියනවා. මෙන්න මේ විදිහට සිත නිසා සිදුවන ක්‍රියා මාත්‍ර නැත්නම් ක්‍රියා රාශිය. ඒ ඒ ක්‍රියා රූපක්. එතකොට නාම ධර්ම රූප ධර්ම කියන මේ දෙකේ සම්බන්ධයකින් සිදුවන්නක් මිසක මමයි කියලා කෙනෙකු මීට රුවන්නට බෑ. ඒ බව ඒ යෝගාවචරයාට පෙනෙනවා භාවනාව නිසා. භාවනා කිරීම නිසා. අනේකටයි මේ ඉරියාපත පබ්බය බුදුරජාණන් වහන්සේ වදාළා. යථා යථාවා පනස්ස කායෝ පනිහිතෝ හෝති තථා තථානං පජානාති යනුවෙන් මේ ඉරියාපත පබ්බය තව දුරටත් උන්වහන්සේ වදාරනවා යම් යම් ආකාරයකින් ශරීරයේ පිහිටියේ නේද කායෝ පනිහිතෝ හෝති තථා තථානං පජානාති ඒ ආකාරයේ නුවණින් දැනගනින්. ශරීරයේ පිළිබඳව තිබෙන ශරීර ක්‍රියා ඔය ඉරියව් වශයෙන් දක්වන ඔය හතර පමණක් නෙවේ. ඒ ශරීරයේ ඉරියව් හතරක් තිබෙනවා. ඒ ඉරියව් හතර පමණක් නෙවෙයි. ශරීරයේ පිළිබඳව තිබෙන ක්‍රියා වශයෙන් ගන්නවා නම් තවත් ශරීරයේ පිහිටන ආකාර වශයෙන් ගන්නවා නම් තවත් නොඑක ආකාර වලින් ශරීරය ඒ අවස්ථාවලදී පවතින. ප්‍රධාන ඉරියව් හතර තමයි ඔය. සක්මන් කිරීම, සිටීම, ඉඳීම සහ සයනය. ඒ ඇර තව ශරීරයේ පිහිටන ආකාර ටික. ශරීරයේ ඔය කියන ඉරියව් හැර ශරීරයේ සිදුවන තවත් චලන ටික. ඒ චලන සියල්ලම වායෝ දහම. ශරීරයේ පිළිබඳව ඇතිවන්නා වූ චලන සියල්ලම වායෝ ධාතු. දැන් භාවනා කරන පින්වතා තමාගේ මේ ඉරියාපත පබ්බය පිළිබඳ වූ භාවනාව පමණක් නොව ඒ තමාගේ භාවනා කර්මය දියුණු වේගෙන යන විට දියුණු වූ කල්හි මේ ඇතිපිය ගැනීම පවා සිහියෙන් යුතුව කරන්න සිහියට අසු කර ගන්නවා යා ඇතිපිය ගැනීම නිකම් විදේ සිදුවන්නක් නෙවේ එයද සිත නිසා සිදුවන රූප ක්‍රියාවක්. ඒ ඇත. ඒ වගේම ශරීරයේ සිදුවන්නා වූ සැලීම් තිබෙනවා. වැලීම් තිබෙනවා. ඒ හැම එකක් මේ භාවනාවේදී තමා දැනගන්නවා. නැත්තම් තමාගේ නුවණින් පිටකම යන්නට නොදී නුවණට අසු කරගන්නවා. ඒ හැම එකක්ම. ඒ නිසා යථා යථාවා පනස්ස කායෝ පනිහිතෝ හෝති. යම් යම් ආකාරයකින් ශරීරයේ පිහිටියේ වේද නැත්නම් සිටියේ වේද පැවතුනේ වේද දීතා සිටින්නේ වේද කියන එකයි පණිවිතෝ හෝති තථා තථානම් පජානාති ඒ ඒ ආකාරය ඒ ඒ පිහිටි ආකාරය මොනින් දැනගන්න දැන් ශරීරයේ පිළිබඳව එක එක ආකාරයක් තමයි මේ ආනාපානය පිළිබඳව දැක්කන පිම්බීම හැකිලිම. ඒකද ශරීරයේ එක්තරා මේ ශරීරයේ පිහිටන ආකාරයක්. يعني පිම්බෙනවා හැකිලෙනවා පිම්බෙනවා හැකිලෙනවා කියන්නේ. යම් යම් චලන ද ඉදිරියට නැමෙනවා නම් තමන්ගේ ශරීරය වාඩි වෙලා සිටින විට ඉදිරියට නැමෙනවා. ඒ ඉදිරියට නැමෙන විට තමා ගමන් කරනවා නෙවෙයි. එහෙම නැත්නම් තමා නිදනවත් නෙවෙයි. ඒ ඉදිරියට යාම ඉඳීමට අයිති එකකුත් නෙවෙයි. එහෙනම් මේක කුමක් කියලාද ගන්න. ඒක මේ ශරීරයේ අර යථා යථාවා පනස්ස කායෝ පනිහිතෝ කියන මේ පාඨයට අනුව තේරුම් ගත යුතු නැත්නම් මේ පාඨයට අනුව එයද මෙනෙහි කළ යුතු ශරීරයේ ක්‍රියාවක් නැත්නම් රූප ක්‍රියාවක්. ඉදිරියට ශරීරයේ නැමෙනවා. ශරීරයේ පස්සට නැමෙනවා. ඒද මෙනෙහි කළ යුතු එකක්. ශරීරයේ පසකට නැමෙනවා. ඒද මෙනෙහි කළ යුතු එකක්. ඒ මේ කිසිවක් නොමෙනෙහි කොට අත්හල යුතු නෑ. ඒ මොකද ඒ ඒ හැම එකක්ම රූපක්‍රියා මේ රූපක්‍රියයි කියන්නේ රූපයි කියන්නේ මොනවද කියලා බලමු අපි රූපයි කියන්නේ පටවියාදි ධාතු සමූහයනේ රූප කියලා නම් කරන්නේ ඒ පඨවි ආදී ධාතු සතරත් ඒ ධාතු නිසා හටගන්නා තවද උපාදාය රූපී කියන ඒ කොටසක්. ඒවා තමයි රූප කියන්නේ. ඒක කොහොමද තේරුම් ඒ හැම රූපවලම තිබෙනවා යම් යම් ක්‍රියාවක්. රූපයෝය කියන්නේ ක්‍රියාවක්. ඒවායේ මුල් අවස්ථාගත කොට පඨවි ආදී ධාතු සතරේ ඒවායේ තිබෙන ක්‍රියාවක්. එතකොට ඒ රූප ක්‍රියා තමයි මේ ශරීරය පිළිබඳව යම් ක්‍රියාවතෙන් අප ගන්නවා නම් යමක්. යාම ඉඳීම හිතීම දිවීම පැනීම ආදී කවර හෝ ක්‍රියාවක්. ඒ සියල්ලම රූප ක්‍රියා ඒ රූපය. ඒ ක්‍රියා සිදු කිරීමට සිත නැතුව බෑ. දුවන්නට යන්නට එන්නට ආදී ඒවා පිළිබඳ ක්‍රියා සිදු කරන්නට සිත නැතුව බෑ. එහෙනම් මේ ක්‍රියා සියල්ලම සිතයි කයයි කියන සිතයි රූපයි කියන මේ දෙක එකතුව සිදුවන දෙයක්. මේ අනුසාරයෙන් අප මේ විදිහට ශරීරයේ ශරීරය පිළිබඳව හා පිට පිළිබඳව මේ විදිහට වෙන් කර ගැනීමෙන් දැන ගැනීමෙන් ඒ තනත්තා නැත්නම් භාවනා කරන එක්කෙනා කුමක්ද වටහා ගන්න තේරුම් ගන්න එතනක තේරුම් ගන්නේ ප්‍රධාන කාරණේ තමයි මෙහි මමයි කියන්නට කිසිවක් හෝ කිසිවෙක් හෝ නැත කියන එක වටහා ගන්න. මම කියන කෙනෙකුගේ යාමක් මම කෙනෙක්ගේ කියන කෙනෙකුගේ හිවීමක් මම කියන කෙනෙකුගේ සිටීමක් මම කියන කෙනෙකුගේ සෛරී කිරීමක් කලම නැත. එහෙනම් මොනවද තිබෙන්නේ? යම් ක්‍රියා නිෂ්පත්තියට හේතු වන සිතත් ඒ සිතට අනුකූලව පවත්නා සිත නිසා උපදන රූප සමූහයක්ද කියන මේ බව දැනගන්න. එහෙම දැන ගැනීම තමයි නාම රූප පරිච්ඡේදය නාම රූපයන් වෙන් කර ගැනීම. නාම රූප කියන මේ දෙක වෙන් කර ගැනීම. ඒ නාම රූප පරිච්ඡේද ඥානය මේ අනුසාරයෙන් යම් කිසිවක උපදවා ගන්නතෝ ඒ තැනත්තා මොන தത്വයටද පැමිණෙන්නේ ඒ පැමිණෙන தത്വය තමයි ditthi visuddhiය කියලා දක්වන්නේ ditthi visuddhi එතකොට මේ මේ භාවනාව ditthi visuddhiය පමණක් හින්කොට ඇති එකක් නෙවෙයි. ඥාන දර්ශන විසුද්ධිය අවසන් කොට ඇති එකක්. ඥාන දර්ශන විසුද්ධිය කියන්නේ මාර්ගත සතර මාර්ග ඥාන ලබන අවස්ථාව. ඒ දක්වාම මේ භාවනා ක්‍රමය දියුණු කළ හැකියි. ඒතකොට නාම රූප පරිච්ඡේද ඥානිය උපදවා ගත තැනට ඒ නාම රූපයන්ගේ හේතුන් ප්‍රත්‍යයන් දකිනවා. හේතුන් ප්‍රත්‍යයන් දකින. දැන් මෙතන ඒ නාම රූප ධර්මයන්ගේ හේතුන් ප්‍රත්‍යයන්ද දැකිය හැකි නාම රූප දෙක වෙන් කරගත්ත තැනස්ථාන. කොහොමද ඒ දකින්නේ? යම් ක්‍රියාවතෙන් පවත්නා මේ රූප සමූහය යාමේ සිත නිසායි හටගත්තේ. යාමේ සිත නිසා හටගත්තේ. එතකොට මේ යාමේ සිට යාම පිළිබඳ වූ සිටය ඒ ගමන ක්‍රියාව කිරීම පිළිබඳ වූ සිට ඒ ඒ ක්‍රියා විස්පත්තිය වූ රූපයන්ගේ හේතුව හේතු එතකොට ඒ රූප සමූහය මේ සිතේ සිතේ ඵලය හේතු ඵල වශයෙන් දක්ින විදිහ. එහෙම සිතක් නූපදින්නට අර රූප උපදින්නේ නැහැ. මේ සිත හටගත්ත නිසායි මේ රූප හටගත්තේ. යාමට වමනාවක් ඇති වූ නිසා ඒ සිතක් පහළ වූ නිසා තමයි යම් ක්‍රියා වශයෙන් පවත්නා වූ ඒ රූප හටගත්තේ. ඒ නිසා ඒ රූප හටගන්නේ හේතුව මේ සිත. ඒ නිසා ඒ සිත ප්‍රත්‍යය. රූපය ඒ රූප සමූහය ප්‍රත්‍යඋත්පන්නයි. එහෙම දකිනවා නම් එහෙම දකිනවා නම් මේ යාම් ක්‍රියාව සිදුවන්නේ යාම සඳහා වූ සිතක් ඒ සිත නිසා හටගත් රූපක් කියන මේ දෙක දැක්කම ඒකට හේතුඵල වශයෙන් දැක්කම ඒක නැත්තාට කොහෙන්ද තව මමයි කියලා එක්කෙනෙකු පිළිබඳව ගැනීමක් මමයි කියලා කෙනෙකුගේ පිළිබඳව ගැනීමක් වන්නේ නැහැ. හේතුව ඵලය. හේතු ඵල වශයෙන් පවත්නා බවක් මිසක කෙනෙකු වශයෙන් ඇතිවීමක් සිටීමක් නෙයි කියවෙන්නේ නැහැ. ඒ වගේ මේ යාම් ක්‍රියාවතේ දේහයන්සාරෙන් අපට කොයිතරම් දේ ගැන සලකා ගත හැකිද? කොයිතරම් හැම දෙයක් පිළිබඳවම හිතා ගන්නට පුළුවන්. සිතයි කයයි කියන මේ දෙකයි පිරෙන්නේ. සිත සිත සිතනවා. සිතින් ක්‍රියාව සිටී කියන්නේ. ඒ සිතින් ක්‍රියාව යෝග්‍ය වෙන පරිදි නැත්නම් සිතින් ක්‍රියාවෙන් අපේක්ෂා කරන යම් යම් දේ තිබෙනවා නම් ඒ දේ ක්‍රියාත්මක කිරීම වශයෙන් හටගන්නා රූප තිබෙනවා. දැන් අපට උමනා කරනවා ලියන්නට. එතකොට නිදීමේ සිතක් අපට උපදිනවා ලියන්නට. එතකොට මේ නිවීම ක්‍රියාව සිදු කිරීම වශයෙන් හට ගන්නා රූප පහළ වෙනවා. ඉතින් මේ නිවීම ක්‍රියාව සිදු කිරීම සඳහා වූ සිතත් ඒ සිතට අනුකූලව හට ගන්නා වූ රූපත් කියන මේ දෙක පිළිබඳ වෙන්කර ගැනීමක් නොමැති කවරකු හෝ සලකමේ මම ලියනවායි. මම කියන්නේ මමයි කියලා කෙනෙකු ගන්නවා. ඒ සිත මමද කියලා බැලුවොත් ඒ සිත මම නෙවෙයි. ඒ සිත මගේද කියලා බැලුවොත් ඒක මගේත් නෙවෙයි. ඒ වගේ මේ රූප මමද ඒ රූප මගේද කියලා බලන විට ඒවාද මම මගේ කියන එකට අහු වෙන්නේ නැහැ. එහෙනම් මොකද වන්නේ? හේතුන් ප්‍රත්‍යයන් කියන මේ ඇතිවීමේ හේතුන් නිසා ඒවා හට ගන්නවා හටගන්නා හැම එකක්ම නැතිව යනවා. ඒකයි වන්නේ ඇතිවීමක් නැතිවීමක් පිළිද. දැන් ගච්ඡන්තෝ වා ගච්ඡාමිති පජානාති කියන එකේදී ඒ යාම් ක්‍රියාව කියන මෙය නිරන්තරයෙන්ම ඇති වෙමින් නැති වෙමින් පවත්නා එකක් මිසක දිගටම පැවතගෙන යන එකක් නෙවෙයි. නමුත් ඒක නොබලන කෙනෙකුට පෙනෙන දෙයක්ුත් නෙවෙයි. නොබලන කියන්නේ නුවණින් නොබලන කෙනෙකුට ඒ පෙනෙන දෙයක්ුත් නෙවෙයි. දැන් අපි ගනිමු රූපය අපි කියවා උදාහරණය. ඒ එසවීම වශයෙන් හටගන්නා වූ රූප ඒ එකිනෙක රූපයන් Taman හටගත්ත තැනින් ලේෂ මාත්‍රයක් වෙන තැනකට යන්නේ නැහැ. හතගත් තැනමයි ඒ නැතිව යන්නේ. මින් එහාට යන්නේ ඒ රූප. එහෙම යාමේ ශක්තියක් ඒ රූපවලට නැහැ. ඒ හත ගන්න හත ගන්නා රූපය ඒ ඒ තැනම නිරුද්ධ වෙනවා මිසක වෙන වෙන තැන්වලට යෑමක් නැහැ. එනිසායි කියන්නේ උද්ධරණයේදී හටගත් රූප අතිහරණයේදී නැති. දීතිහරණයේදී අතිහරණයේදී තිබිච්චේවත් නැහැ. වස්සජනේදී දීතිහරණයේදී තිබිච්ච රූපත් නැහැ. ප්‍රයාදි වශයෙන් ඒ ඒ එකිනෙක රූප ඒ ඒ තැනදිම නැතිය. දැන් ඒක තවදුරටත් පැහැදිලි කරනවා නම් අපිට මෙහෙම කලකට හැකි අපි ගනිමු අපේ අත්ක. අපි කියනවා මේක තාත්තන් මේ අතේ කියන ව්‍යවහාර මාත්‍රයක් තිබෙනවා. ඒක ඇත්ත සම්මුතියක් තිබෙනවා. නමුත් මේ අපේ කියන ව්‍යවහාරය අප දෙන මේ එක ආකාරයක පීඩා පිරෙන ස්වභාවය පිරෙන මෙයි තිරෙන්නේද පඨවි ආදී රූප ධාතු සමූහයක්. ඒවා තිරෙනවම නෙවේ. නිරන්තරයෙන්ම ඇති වෙමින් නැති වෙමින් තිරෙන්නේ. ඇති වෙමින් ඇති වෙනවා නැති ඇති වෙන ඇති වෙන එක නැති වෙනවා. තව තවද ඇති වෙනවා. එහෙමයි මේ පවතින. එතකොට මේ අත අපි කියනවා ඔසවනවායි. ඒ එසවීම කියන මේ ක්‍රියාව අප සලකන්නේ එක ක්‍රියාවක් හැටියට. ඔසවනවායි කියන විදිහට එක ක්‍රියාවක් හැටියටයි අප ගන්නෙ. නමුත් ඒක එකම ක්‍රියාවක් නෙවෙයි. එසවීම වශයෙන් පවත්නා ක්‍රියා රාශියක් තිබේ. අත ඔසවනවායි කියන විදිහට ඒ එසවීම වශයෙන් පවත්නා ක්‍රියා රාශිය කොහොමද ඒක දැකගන්නේ? දැන් යම් කිසි තැනකින් පටන් ගන්නවා නම් අපි මේ ඉස්සරීම අපිට පුළුවන් ඒක ඔසවන්නට මෙහෙම. එහෙම ඔසවන විට අපිට පේනවා යම් යම් තැනක් පසු කරගෙන යන බව මෙයක්. ඒ තිබුණු තැනින් යම් තැනකට පැමුණා නම් ඊට ඩිංගක් ඉහළට ඒ තැනට පැමිණි මම නෙවෙයි ඊළඟ තැනට පැමිණීම. එහෙම වෙනත් වචන වලින් කියනවා නම් කලින් අපි ගනිමු අඟලක් කියලා. තිබුණු තැනින් අඟලකට උඩින් තැනට එසවීමයි කියන එක එකක් ඊට පස්සේ තව අඟලක් එසවීම තව එකක්. එහෙම ගත්තොත් අඟල් ගණනක් තිබෙනවා නම් ඒ අඟල් වශයෙන් ගත්තොත් එසවීම වශයෙන් එතනින් 12ක් 13ක් 14ක් 15ක් 20ක් 30ක් කියලා එහෙම දක්වන්නට ඕන. එහෙම නෙවේ. එහෙම ඒ ඊටත් වඩා කොයිතරම් සියුම්ද? කොයිතරම් ඒ එකිනෙක රූපයන් පිළිබඳව කලකර විට ඒ එතනින් ක්‍රියා වශයෙන් පවත්නා ඒ රූපය හටගත් තැනින් ටිකක්වත් එහාට යන්නේ නැtei කීවේ ඒ එකිනෙක තැනක අමුතු අමුතු රූපමයි හටගන්නේ. අලුත් අලුත් රූප හටගන්නේ. හටගත් හටගත් රූප ඉවරයි. ඒ ඒ තැනදී අවසන් වෙනවා. ඉතින් ඒක අපට ඔය කීවට පෙනෙන්නේ නැහැ. මොකද අපි සම්මුතියේදී සම්මුතියෙන් ගැහිලා තියෙනවා. සම්මුතිය කියන්නේ ලෝක ව්‍යවහාරයෙන් ගැහිලා තියෙනවා. අපි ඒකට නිදර්ශනයක් ගන්න. කොහොමද නිදර්ශන? මම ඊට කලින් කියා තිබෙන දන්නේ නැහැ මේ පිටුනට. සීන් වියලි වැලි පුරවන ලද කොට්ටයක්. සීන් වියලි වැලි. ඒතකොට වියලි නිසා වියලි වැලි ඒ වැලි කැට එකිනෙකත් අනිකට බද්ධව පවත්න්නේ නැහැ. මොකද වියලි එකකට එකක් ඇලෙන්නේ නැහැ. වියලි එකකින් ඒ වගේම සිහි බොහොම සිහින් දැනෙන. මේවා කොට උරේක දාලා ඒ කොට උරේක උරේ යම් කිසි තැනක ඉල්ලනවා. ඒ එහෙම එල්ල එල්ලන ලද කොට්ටුරෙහි යටි පැත්තෙන් සිදුරක් කරනවා. සිදුරක්. අවදානම් මේ සිදුර කරන්නට කලින් කොට්ටුරෙහි ඒ වැලි තිබෙන්නේ පහලට බර වෙනවා. පහලට බර වෙමින් තිබෙන්නේ. ඒ නිසා තමයි කොට්ටුරය අපි යටින් සලුවොත් එහෙම වැලි ටික එහෙම පිටින් ඇදහැරෙනවා. ඉතින් කොට්ටුරෙහි සිදුරක් කළොත් ඒ සිදුර තුලින් අර බර වී තිබෙන වැලි සිදුරේ ප්‍රමාණයට වැగిරෙන්නට පටන් ගන්නවා. වැగిරෙන්නේ. ඒ වැగిරෙන්නට පටන් ගන්න නොකඩා ඇදහැලෙන සිදුර තුලින් ඇදහැලෙන මේ වැලි ධාරාව දුර පිට බලා සිටින කෙනෙකුට දෙලින්නට පුළුවන් කොට්ටුරයක් පොළවක් තමන්ට පොළවක් හරිය පෙනෙනවා නම් ඒ පොළවක් කියන මේ දෙක අතරතුර සිටුවා තිබෙන සිහින් කෝටුවක් සේවුවද පිළිෙන්නට පුළුවන් නොකඩවා ඇදහැලෙන මේ වැලි ධාරාව. එක කෙලින් ඇදහැලෙන වැලි ධාරාව දෙස බලා සිටින කෙනෙකුට හරියට ගිනි පෙනෙල්ලක් අරගෙන වේගයෙන් කරකවනකොට ගිනි වලල්ලක් පෙනෙන්නා වගේ. වගේ මේ නොකඩවා ඇදහැලෙන වැලි ධාරාව දක්නා කෙනෙකුට එය කෝටුවක් පිට වූවා මෙන් පෙනෙන්නටද පුළුවන්. එහෙම පෙනෙමින් පිරෙන මේ දේ ඒ කොට උරය කෙනෙකු සලවා හැරියොත් පද්දවා හැරියොත් ඊළඟට මොකද වන්නේ මේ කලින් එක තැනකට එල්ල වෙලා තිබුණ නැත්නම් එක තැනක සිටුවා තිබුණු කෝටුවක් තේ දෙනුණු මේ දේ දැන් Tamanට පෙනෙනවා ගමන් කරනවා. එහාට යනවා මෙහාට යනවා. එහාට යනවා මෙහාට යනවා. අර මොකක්ද වන්නේ? ඒ දැලි ධාරාව ගමන් කරනවා නෙවේ. දැලි ධාරාවට සිදුවන්නේ කුමක්ද? ඒ කොට්ට උරේ තිබෙන සිදුර යම් යම් තැනකද තිබෙන්නේ ඒ තැන කෙලින් දැලි වැగిරෙනවා. ඒ තැන කෙලින් දැලි වැగిරෙනවා. නමුත් ඒ වැగిරෙන වැලි ටික ධාරාව බලා සිටින කෙනෙකුට පෙනෙන්නේ මේක යනවා ගමන් කරනවා ඒක නොයන බව පෙනීවි කෙනෙක් බිම බැලුවොත් බිම බැලුවොත් පෙනේවි ඒ වැగిරෙන වැగిරෙන වැලි එතන විසිරී යනවා එක එක තැනයි වැగిරෙන්නේ නැතුව ඒ එක තැනකින් තව තැනකට යනවා නෙමෙයි ඒ ඒ තැනම වැగిරී යනවා නමුත් බලා සිටින්නාට පෙනෙන්නේ මේක නඩවනවා එහෙම තත්වයක් තමයි අතෝසෝන කොටත් කෙරෙන්නේ. අතෝසෝනවායි කියන්නේ අතෝසෝනවායි කියනකොට මේ එකම එසවීම ක්‍රියාවක් වගේ පේන්නේ ඒකයි. අපි යනකොට පේන්නේ ඒක. අපි යනකොට පේනවා කායෝසෝනවා ඉදිරියට යවනවා පහළට එල්ල කරනවා හද කරනවා ඊළඟට අනිත් පය ඔසවනවා යනවා ඒ ඔක්කොම ඒ හරියට කොට්ට උරේ තිබුණු වැලි ගමන් කළා වගේම ගමන් කිරීමක් තමයි මේ කරන්නේ. අපට තේින්නේ නෑ මේ බිනි බිනි යන ඒ රූප පුඤ්ජය. ඒ ධාතු සමූහය අපට තේින්නේ නෑ බිනි බිනි යන ඒවා. මේක ඒ ඒ තේනීම අපට ලබත ඒ ලබත හැක්කේ භාවනාව. ඒ භාවනාමය ඇතින් අපට දකින්නට පුළුවන් මේ සිද්ධිය. ජීවිතයයි ඒ ඇති වෙන ඇති වෙන හරියට කොට්ටුරේයින් ඒ වැගිරුණු වැලි එක තැනකින් අනිත් තැනට යන්නේම නැහැ දැන් අපි ගනිමු සිදුර මෙහෙම තිබෙනකොට මෙතනින් වැගිරෙන්නේ මෙතනින් වැගිරෙන එක මෙහාට යනවා නෙවෙයි මෙතනින් වැගිරෙන ඊළඟ වැගිරෙන්නේ තව වැලි සමූහයක් ඊළඟ වැගිරෙන්නේ තව සමූහයක් ඒ විදිහටයි වැලි වැගිරුනේ මෙතනින් එක තැනකට ගියේ නැහැ ඒ වගේ තමයි මේ සිදුවන සිද්ධියක් කය ඔසවනකොට ඇතිවන්නා වූ රූප අපි කියනවනේ ඔසවනකොට ඇතිවන්නා වූ රූපේ කියන විට ඒ එසවීම ක්‍රියාවක් බලන්නට ඕනේ. එසවෙන්නේ පොළවේ සිට අඟලක් නම් නැත්නම් අඟල් දෙකක් නම් ඒ අඟල් දෙක යම් තාක් සියුම් කොටස් වලට බෙදන්නට පුළුවන් නම් ඒ සියුම් කොටස් වශයෙන් ගත් කල ඒ එකිනෙක කොටසෙහි දී හටගත් එසවීම වශයෙන් හටගත් රූපය ඊළඟ කොටසට යන්නේ නැහැ. අනෙක් කොටසට එතනින්දී හටගත් එක ඊළඟ කොටසට යන්නේ නැහැ ඒ විදිහට. අඟල අපට අඟල් දෙක නැත්නම් තුන යම් පාක්ෂියුම් කොටස් වලට බෙදන්නට පුළුවන් නම් ඒ ඒ කොටස් වලට බෙදෙන ලද තාම් සියුම් කොටස් වලට බෙදෙන ලද ඒ දුර ප්‍රමාණයේ දුර ප්‍රමාණයේ අප සාමාන්‍යයෙන් ගන්නවා මේ කය ගියා උඩට. කය උඩට ගියයි කියලා අපි සැලකනවා. නමුත් මේ කය උඩට ගියා වශයෙන් යනවායි කියා සැලකන්නේ මේ කයයි කියා අප සැලකන හිතන අර රූප ඇති වෙමින් විලෙමින් ඇති වෙමින් විලෙමින් ඇති වෙමින් විලෙමින් පැවැත්ම ඇති වුණු ඇති වුණු රූප බිනි බිනි ගියා තව තව රූප හටගත්තා ඒ හටගත් රූපයක් ඊළඟ රූපය හට ගන්නා තැනට යන්නේම නැහැ. ඊළඟ රූප වෙන ඒවා. එහෙමයි හටගන්නේ. අර අර කාරණේ බොහොම පැහැදිලි වෙන්නට ඕනේ මේ කර්ම තේරුම් ගන්න. ඒ විදිහටයි මේ ශරීර ක්‍රියාවන් සිදුවන්නේ. ඉතින් එහෙම බලන විට මොකද්ද මේ තිරෙන්නේ? හැම කිස්සේම උපදමින් දිනමින් උපදමින් දිනමින් පවත්නා වූ රූප සමූහයක්. අපි මේ මමයි කියලා අල්ලාගෙන තිබෙන මේ ශරීරය. ඒ වගේම ඊටත් වඩා වේගයෙන් ඇති වෙමින් දිනමින් පවත්නා දෙයක් තමයි සිතේ කියන්නේ. ඒකට සිත රූපයට වඩා වේගයෙන් ඇතිව නැති වෙන එක. රූපය සිතට වඩා කලක් පවතිනවා. සිතක ආයු කාලයයි රූපේ ආයු කාලයයි සමාන නැහැ. සිත බොහොම වේගවත් නැති වෙන එකක්. රූපයට ඇති වෙමින් නැති වෙමින් පවත්න එකක්. ඒකත් සිත සිතෙන් තමයි ඒකේ කාලය දක්වන්නට තිබෙන්නේ චිත්තක්ෂණ 17යි කියලා එක රූපයක අවශ්‍යයි. මෙන්න මේක. ඉතින් ওই විදිහටම භාවනාවේදී පෙනෙනවයි කියලා නෙවෙයි අප කියන්නේ. නමුත් සිද්ධිය ඒකයි. භාවනාවේදී එතනත්තාට වැටහෙනවා අවබෝධ වෙනවා ප්‍රත්‍යක්ෂ වෙනවා යාම් ක්‍රියාව සිදු කරද්දී මේ ගමන් කරද්දී ඒ ගමන් කිරීම වශයෙන් මම යනවායි කියා හෝ කාගේවත් ගමනක් කියා හෝ දක්වන්නට මේ කිසිවක් නැහැ. මෙහි ඇත්තේ යාම් ක්‍රියාව සඳහා අවශ්‍ය යාමේ සිතක්. ඒ සිත නිසා හටගන්නා රූපක්. ඒ සිතද හටගෙන නැති වෙනවා රූපද ඇතිව නැති වෙනවා. එහෙම නිරන්තරයෙන් බිනි බිනි ඇති වෙවි බිනි බිනි යන නාම රූප ධර්ම පුඤ්ජයකගේ පැවැත්මක් පැවැත්මක් කියලා දිගට පැවැත්මක් නෑ ඇතිව නැතිවීම වශයෙන් තිබෙන පැවැත්මක් තමයි මේ මම යනවායි කියලා ලෝකයා ව්‍යවහාර කරන්නේ. ඒකයි ඒ අවබෝධයක් ඒක අවබෝධයක්. ඒක ප්‍රත්‍යක්ෂය. ප්‍රත්‍යක්ෂය කියන්නේ තමන්ම දකිනවා. දැන් මා දැන් මා කීමේ කරුණ මේ පිනතුන් මේ කියපු දෙයට අනුව හිතා ගන්න. හිතා ගන්න. ඒක නෙවෙයි. භාවනාවේදී Taman ඒ ප්‍රත්‍යක්ෂ වශයෙන් දකින්න Tamanටම ප්‍රත්‍යක්ෂයි. ඒ නිසා කියන්නට ඕනේ නෑ අසුවලා කීවිසයි මේක දැනගත්තේ මම කියලා. එහෙම නෙවෙයි. Tamanම ප්‍රත්‍යක්ෂ කළා තමාටම වැටුණා. තමාටම පෙනුණා. පෙනුණා. දැන් සමහර දෙයක් පිළිබඳව අප කියනවනේ කවුරු හරි සමග මොකක් හරි ආරාවුලක් හරි එහෙම ගිය දෙයක් ඇති වුණාම කෙනෙක් කියනවානේ මම ඒක මගේ ඇහිම දැක්කයි කියලා. මේ මොකද මේ කවුරුත් කියන හින්දා නෙමෙයි මම මේ පිළිගන්නේ මගේ ඇහිම්ම දැක්කයි කියලා. අන්න ඒ වගේ ඇහින් දැකීමක් සමහර විටක බොරු වෙනවා. ඈ පඹේකුව දකින්නට පුළුවන් මිනිහෙක් කියයි කියලා. ඒක හැබෑ දැකීමක් නෙවෙයි. ඒ විදිහේ දැකීමද තියෙනවා ඇහෙන්. නමුත් නුවණින් එහෙම වර්ධවා පෙන්වන්නේ නැහැ. නුවණ තමාට කවදාවත් වරද්දවන්නේ නැහැ. නුවණයි කියන මේ ස්වභාවය ප්‍රඥාවයි කියන ස්වභාවය. පජානාති කියන එකෙන් දැක්වෙන ඒ නුවණ තමාට වරද්දන එකක් නෙවෙයි. තමාට හරි ඇත්ත දක්වන එකක්. ඒ බවයි බුදුරජාණන් වහන්සේ වදාළේ ඒ <clears throat> ගච්ඡන්තෝවා ගච්ඡානීති පජානා. යන්නේ යන්නේ නැයි දැනගනි. බලු සිවල් එහෙම නැත්නම් මේ භාවනාවේ නුවණක් නැති සාමාන්‍ය මිනිසුන් දැනගන්නා යනවයි කියන දැනීමක් නෙමෙයි. මම යනවයි කියන එහෙම දැනීමක් නෙවෙයි. මේ දැනීම යාම පිළිබඳ වූ නියම දැනීමයි. ඇති සැටි ගැනීම. සිතත් කයත් කියන මේ දෙකේ ක්‍රියා මාත්‍රයක් කියන බව දැනීම. ඒකයි නාම රූපයන්ගේ ක්‍රියා මාත්‍ර. නාම රූප යම් දෙන් කර ගැනීම කියන මේ නුවණේ කියලා පෙන්නනවා. එතකොට යාමයි කියන එක නාම රූප වෙන් කර ගැනීම සඳහා උපයෝගී කරගන්නා භාවනා රම්මණය. සිටීමේ කියන එක නාම රූප ධර්මයන් වෙන් කර ගැනීම සඳහා භාවනාවට ගනු ලබන අරමුණක්. හිඳීනේ කියන එකත් නාම රූප ධර්මයන් වෙන් කර ගැනීම සඳහා භාවනාවට ගනු ලබන අරමුණක්. ඒ සායනීය කිරීමේ කියන එකත් ඒ නාම රූප ධර්මයන් වෙන් කර ගැනීම සඳහා භාවනාවට ගනු ලබන අරමුණක්. ඒ පවණක් නෙවේ යථා යථාවා පනස්සකායෝ පනිහිතෝ හෝති තථා තථාමි පජානාති කියන මෙයින් දැක්වෙන පරිදි යම් යම් ආකාරයකට මේ ශරීරය තීතියේ වේද ඒ ආකාරයේ මේ ශරීරය දැනගන්න කියලා. ඒ කියන්නේ එතකොට කුදු මහ සෑම ඉරියව්වක් කුදු මහ සෑම දැන් කෙනෙකු සිටගෙන ඉන්න විට සමහර විටක ශරීරය ඉදිරියට නමනවා අය යම් කිසි කාරණයක් සඳහා. එතකොට ඒක මේ මේ ප්‍රධාන ඉරියව් අතරින් එකකටවත් අයිති නැහැ. එහෙම අවස්ථාවකදී ඒක නොසලකා හැරිය යුතුද? නෑ ඒකත් සම්කන්නට. එතකොට Taman ඒක පරමා